सब බුද්ධෝත්පාද කාලයක් තුළ උත්තර බුදුචාන් වහන්සේ නමක් පාලදලා සතර දුක නැති කරන ධර්මයේ දේශනා කරනකොට අපිත් මිනිස්සු වෙලා ඉපදින සතහැසිට ඇතුළු ඒ ධර්මයේ අහලා අහපු විදිහට පිළිපැදලා ඒක අවබෝධ කරගත්තොත් විතරයි. ඉතින් එතනදී ඒ සසර දුක අවසන් කරන්න හේතු වෙන තණ්හාව නැති කරන්නට මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති හැටිය දකින්නට ඕනේ. දැනගන්නට නෙමෙයි දකින්නට ඕනේ. ඉතින් මේ ඇත්ත ඇති හැටිය දකින ආකාරය දන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද කිසිම කෙනෙක් ඒකට මෙහා ලෝක කිසිම කෙනෙක් කවදාවත් තන්නේ නැති, දැකලා නැති, නමුත් ලෝකේ හැමදාම පවතින ඇත්තක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියවත අදහසක් දේශනා කළා නෙමෙයි තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම පවතින පවතුන පවතින ඇත්තක් තියෙනවා ඒ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන මේ ජීවිතයේ දුක නැති කරලා මතු දුක ඉපදීමත් නැති කරලා නිවිලා ඒ නිවීමේ පණිවිඩය ලෝකෙට පෙන්වුව දේශනා කළා මම සියලු දුක නැති කළේ මෙන්න මෙහෙමයි සියලු සැනසීම ලබා ගත්තේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේ පන්සල් ඉස්වසක් අවුරුදු 45ක් මුළුල්ලේ ලෝකයේ එක එක ක්‍රමවලින් දේශනා කළා තියෙනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මුළු දර්ශනයම දේශනා කළේ හිමස්මින් ධ්‍යානමත්තේ කලේ දරේ සසඤ්ඤෝමි ස්මනකේ මේ සංඥා සහිත මනස සහිත බම්බයක් පවන ශරීරයේ තුලින්මයි ඉතින් ඒ දර්ශනයේ ඒ ඇත්ත අපි ඉස්සෙල්ලාම අහලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ අහලා දැනගත්තට පස්සේ අපේ ප්‍රතිපදාව ආරම්භ වෙනවා. ඉස්සෙල්ලාම හම්බෙන්නේ අපිට සත්‍ය ඥානය ඇත්ත දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි විතර කෘත්‍ය ඥානය කරන්න යමක් තියෙන්නේ. එහෙම නැතු ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කෘත්‍යයෙන් පටන් ගන්නවා සත්‍ය නැතු මොකද්ද කියලා ඇත්ත දන්නේ නැහැ නෝ පටන් ගන්න වැඩි. හොඳට තේරුම් ගන්න. ඇත්ත ඉස්සෙල්ලා දැනගත්තට පස්සේ සත්‍ය ඥානය වල තමයි කෘත්‍ය කරන්න යමක් හම්බෙන්නේ. ඊට පස්සේ තමයි කළා කියන නුවණ එන්නේ. ඉස්සෙල්ලා හොරෙන්ට යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියා කියලාද එන්නේ. ඉතින් අපි එහෙම නැතු එකපාරටම භාවනා කරනවා කියන්නේ යන්න පටන් ගන්නවා. හැබැයි කොහාට කියලාත් නෑ ගියා කියලාත් නෑ. හැමදාම යනවා. අඩිය ඉල්ලෙච්ච කලයක් මූදායින කියලා වතුර පුරනවා වගේ. මූදෙන් දෙන්නේ කලේ කරන්නේ නැහැ හැමදාම වැඩ තියෙනවා. ඒ වගේ අපි මේක තේරුම් ගන්න නැතුව පටන් ගත්තොත් හැමදාම භාවනා කරන්න පුළුවන්. හැබැයි අවසන් වෙන දවසකුත් නැහැ. කෙරවලකුත් නැහැ. ඒ නිසා ඉස්ලාම සත්‍ය ඥානය දැනගන්න ඕනේ. මෙන්න මේ දුක පිළිබඳ දකින්නේ මෙහෙමයි සමුදය දුරු කරන්නේ මේකයි දුක මේකයි සමුදය මේකයි නිරෝධය මේකයි මඟ කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ එහෙනම් මේක කිසිම දකසෙවතුයි මේක ප්‍රහාණය කටයුතුයි මේක සාක්ෂාත් කටයුතු මේක වැඩි යුතුයි මෙන්න මෙහෙම කියලා දැනගන්නට ඕනේ ඊට පස්සේ ඒ ආකාරයට දැනගත්ත විදිහට කරනකොට හරිම දුක දුසෙන් දැක්ක සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා මග වැඩලා ඉවරයි කියන තැනකට එන්න පුළුවන් නේද එනිසා අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ කරන්න හදිසි වෙන්න එපා. සත්‍ය දැනගන්න. අවශ්‍ය වෙන්නේ මොකද්ද? සත්‍ය ඥානය නේද? ඇත්ත ඇති හැටි දැනගන්න ඕනේ. දැනගන්න නැත්නම් අපි මොකද්ද කරන්නේ? නේද? හරි. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තටම ගොඩක් ගැඹුරුයි. ඒක සාමාන්‍ය කෙනෙකුට අපි කිව්වට තේරෙන්නේ නැහැ කියන එක කියන්නේ ලෝකෝත්තර නොවන අපිට නැහැ කියන එක. ඒ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපිට තේරුණා නම් ඒ කියන්නේ අපිට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව අපිට තියෙනවා. සත්‍ය ඥානය විතරක් වෙනවා කියන්නේ අනුමාන ඥානය විතරක් බලනවා මෙහෙම එකක් තියෙනවා නේද කියලා. ඊට පස්සේ ඒ අනුමාන සන්තහාවෙන් කරනකොට තමයි Tamanට දැක්මක් හැටියට පහළ වෙන්නේ. අපි පොඩ්ඩක් ඒ දර්ශනය අදත් අපි ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළානේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරද විරජං වේතමල ධම්මචක්කමතපාදී කෙලෙස් මල නැති කෙලෙස් රජස් නැති දහම් මසක් හැටියට කියනවා මොකද්ද යම් කිංච සමුදය ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැම දෙයක්ම හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන මොන ඕනේ එතකොට හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්නට ඕනේ. හිතන එක නෙමෙයි මම කියන්නේ. මානසිකාර කිරීම නෙමෙයි මම කියන්නේ. දකින්නවා කියන එකක් ඕනේ. මොනවද මේ හේතු මේ හටගත්ත සියල්ල? සියල්ල කිව්වහම සියල්ල කැටි කරලා කැටි කරලා ගත්තොත් මේ ස්පර්ශ ආයතන හයේ ඇහැ කන දිව නාසය ශරීරය මනස ඇහෙන් දැකපු රූප කනෙන් අහපු ශබ්ද නාසයෙන් දැනපු ගන්ධ දිවෙන් දැනුණු රස කයට දැනුණු ස්පර්ශ සිතෙන් දැනගන්න අරමුණු වලින් තොර යමක් තියෙන තමන්ගේ දැනුමේ එතකොට ඇහෙන් දකින හැම දෙයක්ම පෙර නොතිබීම හතකම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් කණෙන් අහන හැම දෙයක්ම පෙර නොතිබීම හටගෙන උතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් හිතන හැම දෙයක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් දකිනවා නම් පෙනෙනවා නම් දකිනවා කියන තැනදී මාර්ගය පෙනෙනවා කියන තැන පරිදි පෙනෙනකොට දකිනවා කියන උත්සාහයවත් නැතුව තියෙනවා එතකොට හටගත් දේ නැති වෙනවා කියලා තේරෙනවා නම් අන්න ඒ දර්ශනයයි කෙලෙස් මල කෙලෙස් රජස් නැති ධම්මද ඒකට සසර දුක ඇති කරන කර්ම නිමිති ඉතුරු වෙන්නේ ආශ්‍රව ධර්මය ඉතුරු වෙන්නේ එතකොට කොහොමද අපි හේතුඵල ධර්ම බලන්නේ හේතුඵල ධර්ම දකින්නේ ඇත්තටම අදටත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. හැබැයි ඒ ඇත්ත නුවණට විතරයි පේන්නේ. විඥානයේ අධ්‍යක්ීම සහ ප්‍රඥාවේ අධ්‍යක්ීම තුළ කොටස් දෙකක් තියෙනවා. විඥානය සහ ප්‍රඥාව කියලා ධර්මතා දෙකක් තියෙනවා. විඥානය කියලා කියන්නේ දත යුතු ධර්මයක්. විඥානය කියන්නේ දැනගත යුතු දෙයක්. ඇහැ ඇස් ඉදිරියට රූපයක් ආවම ඒ රූපය දැනගන්න පුළුවන්. මේ රූප දැනගන්න එකට කියන්නේ චක්කු විඥානය කියලා. තිරසංගත සතෙකුට පුළුවන් ඇස් ඉදිරියට ආව රූපයක් දැනගන්න. ඇහැට පෙනෙන දේ දැනගන්න එක විඥානයේ අත්දැකීම. කනට ඇහෙන ශබ්දය දැනගන්න පුළුවන්. ඒකට කියන සෝත විඥාන. තිරසංගත සතසක් පුළුවන්. නාසයට, දිවට, ශරීරයට ගැටෙන දේවල් දැනගන්න පුළුවන්. ඒක විඥානීය අන්තය කියනවා. මනසට, හිතට හිතන දේවල් දැනගන්න පුළුවන්. ඒක විඥානීය අන්තය කියනවා. විඥානය. තිරසංගත සතසක් තියෙනවා. හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ විඥානයේ අධ්‍යක්ෂීමට හම්බ වෙන දේ තුල ඇත්ත ඇති හැටි දකින්න එක හැම වෙලාවෙම ප්‍රඥාව කියන එක නුවණ ඒක දකින්න පුළුවන් මනසින් විතරමයි හැබැයි ඒක දැකීම මෙන්න මේ හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එක දකින්න ප්‍රඥාව අපිට නැතිකමයි තියෙන්නේ. ඒ ප්‍රඥාව තිබුණා නම් අපිට මේ කිසිම නිමිත්තක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. මම තේරෙන්න කියන්නම් ඔයගොල්ලන්ට. හරිද? ඔයගොල්ලෝ කන්නාඩිය ගාවට ගිහිලා තියෙනවනේ. කන්නාඩියට වලින් ඡායාව දකින්න පුළුවන් වෙලා තියෙනවානේ. හරි. එහෙන් කන්නාඩියට වලින් ඡායාව එහෙන් දකින්න එකට කියනවා විඥානයේ අත්දැකීම කියලා. හරිනේ? හරි. එතකොට පින්වතුන් මෙතන අහකට යනකොටම කන්නාඩියේ ඡායාව මොකද වෙන්නේ? නැති වෙනවා. හරි කොහොමද දැක්කේ? එහෙන් දැක්කද? එහෙනම් කොහොමද දැක්කේ? ආන් ප්‍රඥාවේ ලක්ෂණය. ඉන්ද්‍රියන් මේ පංචායතනයෙන් ගන්නෙ නෑ. නමුත් ඇහැට වැරදුනොත් නුවණින් දැකපු එකට වරදින්න පුළුවන්ද? ඒක වැරදිද? චුත්තක්කත් ඇහෙන් දැකීමකට වඩා ඒ දැකීම අඩුවක් කියනද බලන්න. ඇහෙන් දැකීම සහ ප්‍රඥාවෙන් දැකීම අතරේ වෙනසක් හෝ අඩුවක් තියෙනවද? බැරිවීම කිව්වොත් කියනවා වෙන්න බැරි කියලා සැකයක් තියෙනවද? නෑ. කවදාවත් මාසෙන් දැකලා තියෙද? ඡායාව නැති වෙනවා කියලා චක්කු විඥාණයෙන් දැකලා තියෙන්නේ. පංචායතනෙන් පංච විඥාණයෙන් කවදාවත්ම ජීදෙන්නේ නැහැ ප්‍රඥාව. චක්කු විඥාන, සෝත විඥාන, ධාම විඥාන, රූප බලන සද්ධාන කඩතොල්ද දැනගන්නවා කියන ටිකේ යෙදෙන්නේ නැහැ. කන්නාදී දෙකෙන් ඡායාව දකින්න අවස්ථාවට කිව්ව මොකද්ද? විඥානයේ අධ්‍යක්ෂය. අහකට යනකොටම ඡායාව නැති වෙනවා කියලා අපි දැක්කා. දැක්ක හැට කිව්ව මොකද්ද? ප්‍රඥා චක්‍රවතේ. ප්‍රඥා නැමති ඇහැ. දැන් ඇහෙන් දැක්ක චක්කු විඥාණයෙන් දැක්ක එකේ නුවණින් දැක්ක එකේ දැකීමේ වෙනස මොකද්ද ඔතන කියන්නේ? ඇහෙන් දැකපු විදිහට වැරදුනොත් නුවණින් දැකපු විදිහට වරදින්න විදිහක් නැහැ චුට්ටක්වත් වෙනසක් තියෙදී දැකීම අඩුවක් තියෙන ලෝකවල හැකියාවක් කිරිනොත් දැකීම. කන්නාලි ඡායාව තියෙන්නේ නැද්දෝ කියලා වගේ නෑනේ. දැකීම කියන්නේ ඒකට. ඒ විදිහටම දකින්න ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ Nirodha ඒ විදිහටම දැක්කොත් නෝනේ. ඒ විදිහටම දැක්කොත් තමයි ආශ්‍රය ක්ෂය වෙන්නේ. දැනගත්තට නෙවෙයි. මම ඔකට උපමාවක් කියලා මම දහම් කරුණු ටික විස්තර කරලා දෙන්න. මේක තේරෙයි හැබැයි මොකද හැමෝටම ගෙවල් වල තියෙනවනේ සීත කරන නේද? තියෙනවා. දැන් හොකට බලන්න කෙතර තියෙන සීත කරන දුර ඇරියොත් ඇතුළ ආලෝකමත් වෙනවා නේද? බල්බ් එකක්පත් වෙනවා. පත්තුල ඇතුළ ආලෝකමත් වෙනවා. බල්ලක බල්බක පත්තු වෙලා ඇතුළ ආලෝකමත් වෙනවා කියලා පෙනෙන එක ඇහැටයි පෙනෙන්නේ. හරිද? ඒ පෙනෙන එකට කියනවා විඥානයේ අත්දැකීම කියලා. දොර ඇරියා බල්බක පත්තු වෙලා ඇතුළ ආලෝකමත් වෙනවා. ඔක විඥානයේ අත්දැකීම. කෙනෙකුට විඥානයේ අධ්‍යක්ීම විතරනම් තියෙන ප්‍රඥාව කියන চৈতසිකයේ යෙදෙන්නේ නැත්නම් දැන් තිරසංගත සත්‍යයෙන් තේම ප්‍රඥා চৈতසිකයේ යෙදෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර නිරෝධ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. හරිද? අපිට දැන් අපි කියමු උපමාවක් ගනිමු සීත කරන දොර ඇරියා බාධක පත්තිල ඇතුළ ආලෝකමත් දැන් දොර අරින කෙනාට ප්‍රඥා චෛතසිකයේ යෙදෙන්නේ නුවණින් බලන්න බෑ ඇස් ඉදිරියට ආපු දේ දකින්න පුළුවන් කන ඉදිරියට ආපු දේ දකින්න පුළුවන් ඒක පෙරපසු දකින්න බෑ නාසයට හම්බෙන දේ දකින්න හෝ ඒකට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ බැඳෙන්න හෝ රැවටෙන්න පුළුවන් පෙරපසු දකින්න බෑ නුවණ නෑ ප්‍රඥා චෛතසිකයේ නෑ ඔන්න දැන් සීතකම දොර ඇරියා ඇහැට පෙනෙනවා ආලෝකයෙන් බඩමුට්ටු ගන්නවා දොර වහනවා දොර වැහුවාට දැන් මෙයාට ඉතුරුලා ප්‍රඥාජයසිකේ නැතිනම් ඉතුරුලා තියෙන මොකද්ද විඥානය අධ්‍යක්ීම ඒ කියන්නේ දැකපු දේ සිහි කරන්න පුළුවන් තත්ත්වයකට කියලා නේ දැන් දැකපු දේ සිහි කරනකොට මෙයාට හිතෙන්නේ මොකද්ද මේ දැන් බෞද්ධක පත්වෙච්ච අධ්‍යක්ීම විතරමමයි සිහි කරන්න තියෙන්නේ පැත්තකට ගියාම බෞද්ධක පත්වෙලා තියෙන්නේ කියන එකයි හිතෙන්නේ. බැරි නම් කවුරු හරි කියෝ නෑ නෑ ලයිට් ටික ලිව්වහම ඒතර ඇහුවහම පාදගෙන ඉන්නවා කියලා බොරු කියන්න එපා කියලා. හා ඔන්න ගිහලා බලමු කියලා ඇවිල්ලා ආයෙ දොර අරින. දොර අරිනකොටම දොර අරපු නිසා බල්දොර වත්තල ඇතුළ ආලෝකවත් වෙලා කැදෙනවා. එතකොට මෙයාගේ මෝඩකම මුතු වෙනවා මිසක ලෝකේ කෙනාට ඇත්තම උතුණා මිසක එයාට කවදාවත් ලෝකෝත්තර පැත්තෙන් තරඟ කරන්න බෑ. නිරෝධ නුවණ පැත්තෙන් තරඟ කරන්න බෑ. හරිද? ඊට පස්සේ ඔන්න හා තියෙනවද නැද්ද කියලා බලන්න දොර අරපු ගමන් මොකද වෙන්නේ? ආයෙත් බද්දකපත් වෙලා ඇතුළ ආනවා. මම පොරොන්දු කිව්වේ දැන් කවුද දිනේ? මම කිව්වනේ බද්දකපත් වෙලා මම දෙන්නේ නෝ මම පත් වෙලා මම තියෙන්නේ. ආයෙත් දොර වහනවා. දැන් මෙයා කියනවා නෑ. ඔක හැම වෙලාවෙම කොහොම ආලෝකමත්ම එළියමයි තියෙන්නේ. කියලා. කවුරු හරි කිව්වොත් නෑ නෑ ඔක බලපෑම නිවෙනවා කියලා කිව්වොත් එහෙනම් ඔප්පු කළොත් නෑ. ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? ආයි බලන් දෙන එකයි තියෙන්නේ දොරාරය. අරින ගාන මොකද වෙන්නේ? මෙයාගේ මොඩකම දැන් හොඳට බලන්න දොර ඇරලා බලුවත් ආලෝකය මෙයාට තියෙනවා. දොර වැහුවත් පැත්තකට ගිහිල්ලා දැකපු එකයි සිහි කරන්නේ. දැකපු එකයි සිහි කරන්නේ. සිහි කරනකොට දෙන්නේ නැති වෙන්න වෙන්න පුළුවන් කො මොන ධර්මතාවයක් තිබුණත් කෙනා සිහි කරන තමන්ගේ අත්දැකීමනේ. දැන් තමන් දැකපු දේ සිහි කරනවා පැත්තකට කියලා. ඒකවල දැන් සිහි වෙන්න තියෙන හිතට මොකද්ද? ආලෝකයේ අත්දැකීම. සිහි කරපු දේ බලන්න යනවා බලන්න යන දොරානුට ආයෙත් තේරෙනවා. එහෙන් බැලුවොත් මේ බලන්නකපත් වෙලා හිතින් හිතුවත්පත් වෙලා ආයෙත් බලන්නකපත් වෙලා බලන්න මේ ආලෝකයේ නිත්‍ය සංඥාවක් තියෙනවා. ඇති බවටම තියෙනවා නේද? දැන් මෙයාට ආලෝකයේ නිවෙන වෙලාවක් හම්බ වෙයිද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හම්බ වෙනවද මෙයාට? නෑ. ඇයි තමන් එකම තැනක තමන්ගේ මනස වටාම කරකිලා ඇහෙන් දැකපු විඥාණයෙන් දැකලා දැකපු විඥානයේ අධ්‍යක්ීමම සිහි කරලා සිහි කරපු අත්දැකීමෙන් විඥානය උපදවලා කියලා විඥානය වටාම ගෙතිලා මෙතන ප්‍රඥාව යොදලා නැහැ කියන එකයි කියන්නේ. තේරුණා නේද? දැන් ඔහොම තියාගෙන නිත්‍ය සංඥාව තියෙනවා. දැන් අනිත්‍ය මෙනෙහි කරනවා හොඳට ගන්නවා. ඔය බල දෙක සම්ප්‍රේත 60 වතාවක් නිවෙනවා. ඔය බල දෙකක 50 Hz 60 Hz කියලා කියලා තියෙන්නේ විදුලිය ගමන් කරන මෙහෙම වේව් ක්‍රමයකට උඩට යනකොට ධන පාටට එනකොට වෙන ඕ ධන වෙන හැම වෙලාවකම පත් වෙනවා ඊට වෙන වෙලාවක මුනි වෙනවා ඔය බලනක නිවි නිවි යනවා නේද අනිත්‍යයි නේද අනිත්‍යයි නේද කියලා මානසිකාර්ය කළොත් හද්ද කියලා බලන්න දැන් නිත්‍ය සංඥාව කියන්නේ දැන් ඇහෙන් දැක්කත් ආලෝකේ තියෙනවා හිතින් හිතුවක් තියෙනවා ආයෙත් බැලුවත් තියෙනවා කියන තැනක ආලෝකයේ නිට්ටයයි කියන සංඥාවක ඉඳලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. නමුත් එයා සැප දුක් විඳින්න තියනවා කියන තැනින් නෙමෙයිද? එයාට වැඩක් වෙලා තියෙනවද අරක නිකන් මෙනෙහි කිරීමක් විතරක් වෙලා නෙමෙයිද? එහෙම නේද? හරි. සිංහතුන් දන්නවද අපිටත් එහෙම වෙලා කියලා? අපිටත් ලෝකෝත්තර ප්‍රඥා චෛතසිකයේ ශේෂයක් ඇති වෙන්නේ. ශීත කරන දොරාරක් වෙලාවට වගේ ඇහැ රූපය චක්කු විඤ්ඤාණය නිසා දැන් මේ පේනවා. බලෙන් පත්තුල එළියවත්න වගේ රූපේ පේනවා. දොර වහනකොට ලයිට් එක නිවෙනවා නමුත් නුවර නැහැ වගේ. අපි අහකට යනකොට ප්‍රඥා ජයසිකේ චරපොස චුට්ටක්වත් දෙදෙන්නේ අපිට ඉතුරුනේ දැකීම යාද දැකීම. පැත්තකට කියලා දැකුදේ සිහි කරන දැන් ගෙදර ඔගොල්ලෝ සිහි කරනවා. සිහි කරනකොට දැන් අර බල්ලක පත් වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා දැන් ගෙදර තියෙනවා කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඇයි ගෙදර නැද්ද? ආ එහෙනම් යම් බලන්න කියලා තරක කරලා හදිසි ගියෝ. සීත කරන දොර ඇරලා බැලුවා වගේ ආයේ ඇහැයි රූපේ චක්කුඤ්ඤය ගැටෙන නිසා අර සංඥාව පහළ වෙනකොට මේ තියෙන ගෙදර කියලා තේරෙනවා. ඇහෙන් බලුවත් ඕගොල්ලෝ ගෙදර තියෙනවා හිතෙන් හිතුවත් ගෙදර තියෙනවා ආයෙත් ඇහෙන් බලුවත් ගෙදර තියෙනවා. දැන් නිත්‍ය සංඥාවක්ම තියෙනවා නේද ඔයගලන්ට? දැන් 50 හර්ට්ස් තප්පරයට 60 වතාවක් 70 වතාවක් නිවෙනවා කියලා මෙහෙ කරනවා වගේ හැම දෙයක්ම රූප කලාප ගිනි ගිනි යනවා නේද නැති වෙනවා නේද අනිත්‍ය කියන මානසිකාරයක් කරනවා. නම් ජීවිතයේ එළඹ සිටින්නේ නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥාවක එළඹිලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. ඔකට කියන්නේ අනිත්‍ය දකිනවා කියලා. ඔකට කියන්නේ හේතුඵල නිරෝධය දකිනවා කියලා. ඔකට කියන්නේ සලායතන නිරෝධය දකිනවා කියලා. ඔතන කියන්නේ අපිට එතකොට දැන් හොඳට බලන්න සීතකරණේ තොර ඇරියක් දොර වැහුවක් නුවණ නැතිකම නිසා නිත්‍ය සංඥාව ලැබුණා මිසක පවතින ඇත්ත නොදැකීම නිසා නුවණ කියන චෛත්‍යක නොයෙදුණු නිසා අපේ මනසේ නිත්‍ය සංඥාව කියන එක කියදලා තියෙනවා මිසක එහෙම නැතුව අපේ මනසේ පරිබාහිර සත්‍යෙම උදේ තුල අපි ඉන්නවා නෙමෙයි. ඒ වගේ අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන කියලා හම්බ වෙන දේවල් ඇහෙන් රූපයක් බලනකොට දැන් ඔයගොල්ලෝ උදේ අන්තිම මොහොතේ යතර කරකොලක දොර වහලා එන්න එනවනම් ඇහෙන් දැක්කන නිමිත්ත හිත කරන දොර ඇරියා වගේ දැන් පෙරපස ප්‍රඥා වේශේ කියෙදෙන්නේ දැන් විඥානයේ අත්දැකීම තමයි කිය දැකපු ඒකාන්තින් වෙලාව දැන් දැකපු එක සිහි කරන්න පුළුවන් මෙතන දැකපු එක සිහි කරනකොට දකින්නේ තියෙනවද නැද්ද කියලා අධ්‍යක්ෂක නෙමෙයි දැකපු එක දෙහි කරනවා තමන්. තමන්ගේ මනසෙන් දිය. අපි හිතා ගන්නවා තියෙන එක කියලා. ආයෙත් බලන්න කියලා ගියාම සිත කරන දොර අරපු හින්දාම පත් වෙන්නේ. ආයෙත් ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන හේතු ටික හැදුණු හින්දාම හැදිලා තියෙනවා. ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් නැවත ඇහෙන් බැලුවත් තියෙනවා. තියනවද නැද්ද කියලා බලමුයි කියලා අපි තරක කරන්න කියලා බැලුවොත් ඇහැට ඇවිල්ලා කියන ලෝකෙ මෝඩකම් හොත්ලා තියෙනවා. ඉතින් අපිට අද නිත්‍ය සංඥාව කියන එක තියෙන්නේ ඔන්න ඔහොමයි. මෙන්න මෙහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මේ නිත්‍ය සංඥාව නිසායි කැපයි කියන විපල්ලාසය ඇති වෙලා තියෙනවා. තියෙන දේ තුල තමයි හොඳ දේවල් හොයන්න යන්නේ. හොඳ කියන කම හිඳයි මම මගේ කියන ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. නිට්ටයයි සැපයි ආත්මයි කියන මේ විපල්ලාසය මුල් වෙලා තියෙන්නේ නිට්ටි කියන කම. නිට්ටි කියන කම තියෙන්නේ අවිද්‍යාව මත හේතුඵල ධර්ම නොදන්නවා කියන කම මතයි. හේතුඵල ධම නොදකින්න කමටයි නිත්‍ය සංඥාව තියෙන්නේ. නිත්‍ය දේ සැප සැප නිසායි මගේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පනවන ඇයි හේතුඵල ධමයක් නිසා. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කිව්වේ හේතු ප්‍රත්‍ය නිසායි කියලා කාරණාව තේරෙන්න ඕනේ. අනිත්‍ය සංකතම් පටිච්ච සමුප්පන්න. දැන් ප්‍රඥා චෛතසිකයෙන් චුට්ටක් කරන්නේ විඥානීය අධ්‍යක්ීමට විතරක් රැවටිලා සීත කරන්නේ තියෙන ආලෝකයේ ඇහෙන් බලුවත් හිතෙන් හිතුවත් පත් වෙලා තියෙනවා කියන කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් දැන් අපිට හිතෙනවා අපිට ප්‍රඥා චෛතසිකයේ හිතෙනවා දැන් අපිට පේනවා සීත කරන දොර ඇරියාම බල දෙකපත් වෙනවා නිවුවාම දොර රවුවාම ඒක නිවෙනවා කියලා අපිට නුවරට පේනවා අපි දන්නවා දැන් මෙයාට මේ නුවණ නැහැ. බැරිවල මේ නුවණ දෙන්න පුළුවන්කම තිබුණොත් මෙයා මේ නිත්‍ය සංඥා වටහා ගන්නවා කියලා අපි යාට කතා කරනවා. කතා කරලා එන්න කියලා සීත කරන දොර ගාවට ගෙනහිල්ලා දොර ඇරලා පෙන්නනවා මොකද්ද මේ දැන් අපල ආලෝකමත් වෙලා තියෙන මේක ගැහුවාම දොර ගමන නිවෙනවා කියලා අපි කියනවා එයාට. එයා ඒකට පිළිගන්නේ නෑ. නෑ නෑ එහෙම වැහුවට පිළිගන්නේ මේ නිවෙන්නේ ඕක තියෙනවා පත්තු ළමයි කියලා. ඒ වෙලාවට අපි එයාට උගන්වනවා හේතුඵල ධර්ම. දොර ඇරලා තියෙද්දිම මෙහෙන්න එනවා කියලා හොඳට බලන්න මේ දොර ආයනේ වෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. මෙන්න මේක තමයි බල්දර පත්තු තියෙන හේතුව. අතුල ආලෝකමත් වෙන මේ බල්දර පත්තු වුණාම ඒකට හේතුව. මේ දොර වහනකොට කියන්නේ අපි දොර අරිනකොට වෙන්නේ මේ වෙන වර්ගයේ මේ බොත්තම එළියට එනවා මෙහෙම. එතකොට මේ බන්ධකපත් වෙනවා. දොර වහනකොට වෙන්නේ මේ වෙන වර්ගයේ බොත්තම ඇතුළට වෙනවා. එතකොට මේක නිවෙනවා. කියලා දොර ඇරලා තියෙද්දි ඕම එහෙනම් බලන්නේ නැහැ කියලා ඇඟිල්ලෙන් ඔබල මෙන්නට වෙනවා. පෙන්වහම අනුමාන ඥානය ඔන්න දැන් එයාට හේතුව දිහා බලලා මේ ඵලයේ හේතුඵල ධර්ම දැකලා විඥානීය අධ්‍යක්ීම වෙනුවට විඥානීය අධ්‍යක්ීමෙන් පෙන්නල ප්‍රඥාව අනුමානට අල්ලලා දෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන එක උගන්වනවා. තේරුණා නේද? ඊට පස්සේ දැන් එයා දන්නවා හරි මේ හේතු නිසා හටගත්ත ඵලය තමයි මම මෙච්චර කල් දැකලා තියෙන්නේ හේතු නැතිවෙොත් එන ඵලේ නෑ තමයි කියන නෝනේ දෙනවා හේතුඵල ධර්ම දැක්කහට පස්සේ දැන් මෙච්චර කාලයක් ආලෝකයේ නිට්ටයයි කියලා කිව්වේ ඒක ඇතිවෙච්ච හේතුව මේ හින්දායි මේ හේතුව නැතිවෙොත් ඒක නැති වෙනවා කියන ටික දැක්කේ නැති හින්දානේ ඇයි ඇහැට පෙනුන ආලෝකයේ සිත කරන දොරෙන් යම ආලෝකමත් වෙලා තියෙනවා කියන කම විතරයි අදැක්කේ ඒක ඇති වෙච්ච හේතුව දැක්කනම් ඒ හේතුව නැති වෙන හැටි දැක්කනම් එයාට මොන එනවා තේරුණාද මං කියන්නේ ඒ වගේ දැන් ඔන්න සීත කරන්නේ දොර වහනකොට මොකද වෙන්නේ අර මේ පොත්තම ස්විච් එක එදෙන නිසා අල්පකෙන වෙන ඒකට ලයිට් එක එනවා ඔන්න දැන් මෙයාට මෙච්චර කාලයක් විඥානයේ අධ්‍යක්ීම වෙනුවට එහෙනම් අර සිද්ධිය මතක කරා. හරි එහෙනම් දැන් අර හේතු අරමුණලා ඇති. එහෙනම් දැන් බල්ලෙකුපත් වෙන්නේ නෑ නේද? කියන එක හිතා ගන්න පුළුවන් මට්ටමට එනවා. ඒක හැබැයි දැන් විඥානයේ අධ්‍යක්ීමේ මේ ප්‍රඥාව. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්නවා සීමිත කරන දොර ඇරලා වගේ ඇහැට යමක් පෙනෙනකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤම තින්න සංගති පස්සෝ කියලා කිව්වේ දන්නවද මේ පෙනෙන්න හේතුව ඇහැ නිසා රූපත් ඇහැ රූපයක් දෙන්න නිසා සිතත් ඒ තුන්දෙනා එකතු වීමෙන් සිතේ මෙහෙම සංඥාවක් කියදෙනවා වේදනා සංඥා කියන ගති ටිකක් කියදෙනවා මෙන්න මේකටයි පේනවා කියලා කියන්නේ සිතේ මෙහෙම රූප සංඥාවක් කියදෙන එකටයි පේනවා කියලා කියන්නේ ඇහැ වෙන් වෙනකොට රූපය වෙන් වෙනකොට හිත වෙන් වෙනකොට මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ පෙනෙන සංඥාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ චින්ත කරන දරයන්ම පෙන්වනවා වගේ. එතකොට නුවණක් අනුමාන දෙනවා අපිට යමක් පේනවා කියලා කියන්නේ ස්පර්ශ නිසා පහළ වෙච්ච මේ වේදනා සංඥාවන් සිටේ විලා ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි දැත්තකට ගියහම අපි දැකපු අත්දැකීම සිහි කරද්දී එතන තියෙන හේතු ටික නිරුද්ධ වෙන දැකපු දේ නිරුද්ධ වෙලා බොහෝ කල කියන නුවණක් යට එනවා. ඒ කියන්නේ ඇහෙන් දකිනකොට චේත කරන දොර ඇරියා වගේ මේ පෙනෙන එක අහකට යනකොටම සීත කරන දොර වැහුවා දැන් ඒ ආලෝකේ නෑ වගේ දැන් පේන තිබුණ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ පෙනුණු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියන නුවණ එළඹ සිටිනවා එතකොට හිතෙන් සිහි කරනකොට දැන් මේ සිහි කරන දේ මන මනෝ ස්පර්ශෙන්සයි කියන නුවණක් තියෙනවා එහෙම සිහි කරනකොට තාම දැකපු දේ ඉතුරු නැහැ කියන නුවණ තියෙනවා ආයෙත් බලන්න කියලා ගියාම සිත කරන දොරවැරිය වගේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ හේතු ගැටීම නිසාමයි හටගෙන තියෙන්නේ කියලා පිළිම දවසක් එනවා. මෙන්න මේ විදිහට දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටයි හටගන්නේ. සීත කරන දොර අරින්න පෙර ලයිට් එක තිබුණා නෙමෙයි. දොර වැහුවෙන් පස්සේ තියෙනව නෙමෙයි. දොර ඇරපු වෙලාවෙමයි පත්තුනේ. ඒක දුර ගැහුවහම ඉතුරු නැතුවම නැති වෙනවා වගේ. ඇහෙන් දකින්න පෙර තිබ්බා නෙමෙයි දැකයන් පස්සේ තියෙනවා නෙමෙයි. පේන්න තියෙන හේතු ටික සම්පූර්ණ වෙච්ච නිසාමයි පේන්නේ. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා කියන එක දකින්න පුළුවන් දවසක් ආවොත් කනට අහන ශබ්දෙත් එහෙමයි. අදද වෙනවා හේතුඵල ධර්ම නොදන්නා නුවණ නැති ප්‍රඥා චෛත්‍යකේ නොදෙනකම නොයදෙන අඩුව විතරයි අපි ළඟ තියෙන්නේ. නිරෝධය දකින නුවණ නෙන්නේ දෙන්නේ නැතිකම තියෙන්නේ. අර සීත කරන්නේ දොර ගැහුවාම ඒක නැති වෙනවා කියලා දකින්න පුළුවන් විඥානයේ අධ්‍යක්ෂයෙන් පරිවාහනව ගන්න පුළුවන් ප්‍රඥා චෛත්‍යකේ දෙන්නේ නැහැ වගේ තිරසංගත සතන්ට. මනුෂ්‍යය කියන මට්ටමට මනුෂ්‍ය මට්ටමේ ප්‍රඥාජයතිකයේ යෙදුනට අපිට ලෝකෝත්තර මට්ටමේ සලායතන නිරෝධය දකින මට්ටමේ ප්‍රඥාජයතිකයේ යෙදෙන්නේ. ඒකයි මේ තියෙන්නේ. ඒ හින්දා මේ දකින අහන හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන තැනකින් නිත්‍ය සංඥාවක් කියලා කියන්නේ අපිට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම යම් කිසි සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම කියලා කියන්නේ අර සීත කරන්නේ දොර අරින කතාව වගේ එකක්. දොර අරින්නේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. වයසකපත් වෙලා දොර වැවුනන් පස්සේ තියෙනවා නෙමෙයි. මේ දොර ඇරපු හින්දා මේ හේතුව සකස් වෙච්ච නිසාම යාලෝකමත් උනේ. වහනකොට ඒ හේතුව නැති වෙනකොටම ආලෝකය නැති වෙනවා කියලා කිව්වහම දොරවල් සිය ලක්ෂ ගණනක් සීත කරන එක වැහුවා සිය ලක්ෂ වාරයක් වුණත් ඒ හැම දෙයක්ම සම්බන්ධ නිරන්තරම කියන වෙයිද? සංදේ ස්වභාව කොට අපි හැමදේම නිරෝධය කියන්නේ. ඔය සිද්ධියයි මේ ස්පර්ශ ආයතන හයෙන් කියන්නේ. ඕක බුදුහාමුදුරන්ගේ ඇත්තක් නෙවෙයි. මේ අපි ගාව තියෙන හැමදාම පැවතුණු පවතින ඇත්තක්. නමුත් ප්‍රඥාව ඊට විඥානයේ අධ්‍යක්ෂය තුළ බැඳීලා පවතින්නේ අපේ මනස. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒකේ පෙරපසු දෙක බලනවා තියා හෙල්ලෙන්නවත් ඉඩ නැති විදිහට ඇලිලා බැඳිලා ඉන්නේ අපි දකින දේ තුල. ඒ හිඳයි අපිට ඒක උපාදානය නිසා භවය. අර දකින දේ අල්ලගෙන ඉන්න නිසා පැත්තකට ගියම ඒක ඇති බවම එළඹ සිටනවා මිසක උපාදාන නිරෝධෝ භව නිරෝධා උපාදානය නැතුව භවෙ නැහැ. අල්ලගෙන ඉන්න ගතිය අඩු වුණොත් දැකපු තේටි බවට ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපිට ඕනේ වෙන්නේ දකින්න අහන්න දැනෙන හැම දෙයක්ම හටගෙන නැති වෙනවා කියලා දකින්න. හැබැයි එතකොට තියෙන සුවිශේෂී දේ දන්නවද මොකක්ද කියලා? මරණයෙන් පස්සේ මේ ජීවිතේ කුටි කන්න මෙහෙම ජීවිතයක් ඉතුරු වෙන්නේ. ඒ ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කිසිම සත්‍යයක් ලෝකේ නැහැ. එහෙම හිතනනම් හරි අద్భుත ජීවිතයක් ඒක. ඇහැකන දිවනාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හයකින් ජීවත් වෙන ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කෙනෙක් කොහොමත් නැහැ. එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමයි කුටි කන්න පුළුවන්. ඇත්ත තමයි අපි යම් අරමුණක් දකිනකොට ස්කන්ධ පංචකය මේ තියෙන්නේ. පෙර නොතිබීම දකිනවා කියන ධර්මතාවය ඇති වෙලා ඒ හේතු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි අහනවා කියන ධර්මතාවය උපදින්නේ. එතන ස්කන්ධ පංචක මුළු ජීවිතේම දැන් සද්දය ඇහෙනවා කියන තැන ආයේ දැන් අත්පය හතරක් තියෙන සද්ද තියෙනවද? සද්ද වලට අත්පය කීයද? මුළු ජීවිතේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම මේ අහනවා කියන කන එයාගේ ජීවිතේ කය තමයි කන කියලා. කනයි ශබ්දය සෝත විඥානය ඒ ටික එක දින ස්කන්ධ ටික. ඒ ටික නිරුද්ධ වුණාම තමයි නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි රස දැනෙනවා කියන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි කායට දැනෙන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි මනසට දැනෙන්නේ. හැම වෙලාවෙම ජීවිතය කියන්නේ පුද්ගලයා කියන්නේ එක ස්කන්ධ ටිකක් විතරයි. ගිනි පෙල්ලක් කරකවනකොට වලල්ලක් පෙනෙනවා වගේ මේ ආයතන ටික ඉපද නිරුද්ධ වෙනකොට ඒකේ වේගවත්කම නිසා ඉපදෙන ටික එකතු වෙනවා නිරුද්ධ වෙන බව නොපෙනෙන කම නිසා ආයතන හයම ඔයගොල්ලන්ට එකතු වෙලා තියෙනවා. ඇහෙන් දකින දේ පෙනෙනවා. නිරුද්ධ වෙනවා පේන්නේ නැහැ. එකතු වෙනවා. ඒ මේ සීත කරන දොර ඇදියට පස්සේ ඒකේ බලදකපත් වෙනවා. දොර වැහුවොත් ඒකපත් වෙනවා. ඊගව සීත කරන දොර ඇදිය. ඒකේ බලදකපත් වෙනවා. ඔබන සීත කරන 100ක විතර බලදක මේ දොරවල් ඇදියෝ වටේම ආලෝක වර්ධිත සීත කරන ටිකක් තියෙනවා වගේ තියෙන්නේ. නේද? ඒ වගේ ඇහෙන් දැකපු දේ ඉතුරු වෙනවා. කනෙන් අහපු දේ ඉතුරු වෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින අහන දේවල් ඉතුරු වෙනවම වෙලා තියෙන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයම තියෙනවා වගේ වෙනවා. දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනකොට කන උපදිනකොට ඇහපු දේ නැහැ. ඇහත් නැහැ රූපත් නැහැ. ගඳ සුවඳ දකිනකොට එයාට ඇහත් නැහැ රූපත් නැහැ කනත් නැහැ සද්දත් නැහැ. ඔහොම ඔහොම ඔහොම ඔහොම ගත්තාම ජීවිතය කියලා කියන්නේ ඒ වෙලාවට මමයි කියලාවත් මනින්නවත් නිමිත්තක් නැති ධර්මතාවයක් විතරයි. දකින්නවා කියන දැකීම කියන මේ දර්ශනය විතරයි ජීවිතය. මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම මිදෙනවා. ඔයගලන්ට හිතන්න පුළුවන් නේද? එහෙම තමයි කෙනෙක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම නැතුව ඉන්න ජීවිතය ගැන හිතන්න පුළුවන්. බෑ. හිතන්න බෑ කියලා කියන්නේ නිරෝධිය පිළිබඳ නුවණ නැහැ කියන එක. හිතන්න පුළුවන් නම් අපිට තේම නුවණක් කියන්නේ. හොඳ ලස්සන චිත්‍රපටියක් හරි ටෙලිනාට්‍යයක් හරි බලන වෙලාවට මේ පැත්තේ Taman ඉන්නවා කියලා මතකද කියලා බලනකොට මේ හොඳට ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකොට Tamanට Taman මතකද මේකට තේරෙනවද නෑනේ සම්පූර්ණ පෙනෙන අරමුණේ එක්ක සතුටු වෙනවා අසතුටු වෙවි පෙනෙන අරමුණ විතරයි නේද හොඳට තේරුම් ගන්න මට මේ කොහොමකින් ඔය මිච්ඡා උනත් සමාධියේ ලක්ෂණය මේ මොකද ඒක තමයි වෙලාවෙදී ඇත්ත ඔච්චරයි ඔය ජීවිතේ මේ කය කියලා පේන්නේ ඊට මෙහාට ආපු විසිරුණු මනසට. හැම වෙලාවෙම මේ සම්මා සමාධියේ උපදින අරමුණ විතරමයි තියෙන්නේ. මෙහෙම අරමුණ පේනකොට මේ තමන් ඉන්නවා කියන මේ ගතිය නැහැ. ඉඳගෙන ඉන්න මට රූප බලනවා කියන මේ ගතිය ගතිය නැහැ. තේරෙනවා කියන ටික විතරයි යාර තේරෙන්නේ. මේ කය නියෝජනය වෙන්නේ මේ ඕරම් භාග්‍ය සංයෝජනයන්ගේ කාම භූමියේ ලක්ෂණය තමයි පෙනෙන දේ මේ කායද කියලා මනින්න පුළුවන්කම මේක කෙලෙස් දෙයක් නිසා වෙන එකක්. මම හින්දා කියන එකක් නෙමෙයි. මම ඉන්නේ හින්දා පෙනෙන එකක් නෙමෙයි. කෙලෙස්ේ ලක්ෂණය. හොඳට සත්‍ය ගන්න වෙලාවට අපි සත්‍ය විතරක් වෙන්නේ. ඒ වගේ යාගේ ජීවිතය කියලා කියන්නේ රූප බලනවා, සත්‍යහනවා, ගඳ සොම් දකිනවා, රස විඳිනවා, ස්පර්ශ වෙනවා කියන ටිකක් විතරයි. කය කියලා කියන්නේ කායම් පටිච්ච පොට්ටප්පේච උපජ්ජති කාය විඥානම් කියනකොට ඔයගොල්ලෝ දන්නවද කය කියන්නේ අපේ කය කොච්චරද කියලා? මෙහෙම ඇඟිල්ල තිබ්බොත් ඇඟිලි තුඩ මෙහෙම පෙන්නන්නත් බෑ ඇඟිලි තුඩ මේ විදුලේ වදිනකොට කායම් පටිච්ච පොට්ටප්පේච උපජ්ජති කාය විඥානම් කියන්නේ මුළු කයම එච්චරයි. ඒ තමයි අපේ කය ඒ වෙලාවට. සියලුම ජීවිත සහිත කය එච්චරයි අපේ. එහෙම නැතු මේ කිලෝ 50 60ක් බර කයක් එහෙම නෙමෙයි. මේක මහා හරියම අමුතු දර්ශනයක්. අමුතු නෙමෙයි ඒක තමයි ඇත්ත. ඒකයි ඒ තැනට ගියහම දුක කියන එක රැඳෙන්නේ නැත්තේ. දුක කියන එක කෑ විගහ විලාප දෙකේ අඬන දුක කියන එකක් ඉතුරු වෙන්නේ නැත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නම් ඇත්තටම පළකුත් නැහැ මේ ශාසනයේ. ඉන්නකම් පුළුවන් තරම් දුක් විඳලා මරණ පස්සේ ලැබෙන විමුක්තිය ගැන විශ්වාසයෙන් තිබ්බේ නේද අපිට? දැන් එහෙම වුණොත් මේ ශාසනය අනිත් ශාසනය ගැන වෙනසක් තියෙන්නේ. ඒක විතර ගම් කියන දෙවියන් වහන්සේකට කියලා සැපෙන් ඉන්න පුළුවන්. ස්වර්ගයට මොක්ෂයට කියලා සැපෙන් ඉන්න පුළුවන් කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක් විඳින වෙලාවේදී දුක මිදෙන්න ඕනේ. දුක් විඳින වෙලාවේ දුක් විඳලා පරණ පස්සේ ලැබෙන සැපක් නම් ප්‍රඥා කියන්නේ. ඒක මම මතක් කරේ මෙන්න මේ සලායතන නිරෝධය දකින්නේ හේතු ටික නිසා හටගෙන හේතු ටික නිරුද්ධ නොවන දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්න තැනට අපේ මනස ගන්න ඕනේ. අහන දේ එහෙනම් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක තැනට අපේ මනස ගන්න ඕනේ දකින්න ඕනේ. හේතුඵල ධර්ම දකින්න ඕනේ. එදාට ඇහැ කන දිවනාසය ශරීරයේ මනසකින් ස්පර්ශ ආයතන හයෙන්ම නිදෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම නිදෙනවා. එතන තියෙන ධම්ම කියන තන ධර්මතාවයක් විතරයි. පුද්ගලයේ ජීවන් දකිනවා නෙමෙයි පුද්ගල භාවයේ නිරුද්ධ වෙනවා. පුද්ගල භාවය නිරුද්ධ වෙනවා. තව පුද්ගලයේ ජීවන් දකිනවා නෙමෙයි මේ ස්කන්ධ ටික ආරම්භය කියන්නේ පුද්ගල භාවයෙන් යුක්ත වෙනවා. ධර්මතාවය. ඔන්න ඔය දර්ශනය තමයි යම් කිංචි සමුදය ධම්ම සම්පන්තන නිරෝධ ධම්ම කියන්නේ. ඒක ගැඹුරුයි. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා දැනගන්න. අපි දැනගෙන තියෙනවා දැන් අපිත් මේ හේත කරන්නේ බරටටපත් වෙනවා කියන තැනකින් ඉන්න අයයි කියන නුවණ අපිට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒකට හේතුව මොකද්ද? ඒ බරටටපත් වෙච්ච හේතුව දන්නේ ඒ හේතුව නැතිවම මේ බරටට නිවෙනවා කියලා දන්නේ නැති කමයි. ප්‍රඥාවට අමතරව යෙදෙන්න ඕනේ නුවණ නොයදුණු කමයි කියන කම දන්නවා අපිට. අපිට දැකපු දේවල් ඉතුරු වෙලා තියෙන්නේ ගෙවල් දොරවල් අම්මා තාත්තා දුවා පුතා කියලා දුක් විඳින්න පුළුවන් නිමිති ඉතුරු වෙලා තියෙන්නේ කෙලෙසේ නිසා මිසක එහෙමයි ඉන්නකොට ඒ නිමිති අපි ගාව ඉතුරු වෙලා තියෙනව නෙමෙයි කියන කප්පට තේරෙනවා අපිට ප්‍රඥා චෛතසිකේ නොයදුණු සත්‍යයක් අපුදේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ දකින හේතුඵල ප්‍රඥාව යෙදුණා නම් අපේ මනස අසීමිත ශුන්‍යතාවයක මිසක අපිට දුක් විඳින ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් එකතු වෙන්නේ නැහැ ඔය කවුරුත් එහෙනම් ගෙවන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ බ්‍රාහ්මණේ රාජදේ සමෝහ ප්‍රහිනුනම් ඔබ උත්තර නෑද කියලා. එක්ක පිරුණම් පාල එක්ක පැවිදිලා. කො ජීවිතයත් එච්චරයි. රාගදේ සමෝහ තියෙන තාක් ජීවත් වෙන කරුණු තියෙනවා. ජීවත් වෙන නිමිති තියෙනවා. ජීවත් කරවන්න අය ඉන්නවා. වටපිටාව තියෙනවා. රාගදේශ මොහ වලින් සිද්ධ වෙන්න රන් රිදී මුතුමැණි ගෙවල් දොරල් යාන වාහන තියෙයි අපිට. හොඳට දකින්න රාගදේශ මොහ නැතිව නැතිවෙන රන් රිදී මුතුමැණි. එහෙනම් දැන් ඔහි භෞතික දේවල් වලට නෙමෙයි වෙනස් කරන්න ඕනේ. මේ දකින අහන දේවල් නිරුද්ධ වෙනකොට ඔක්කොම ටික අතහැරෙනවා. ඒකයි ලෝකයේ අතහරින්න දෙන්නේ බංගල්පම ශරීරේ. මනස තුළ තියෙන කෙලෙස් ටික නැති වෙනකොට අතහැරනකොට අතහැරෙන්නේ බාහිර ලෝකෙ. මෙහි කෙලෙස් තියාගෙන බාහිර දේවල් අයින් කරලා දෝෂර කරන්න හැදුවොත් හරියන්නේ නැහැ. හරි ඊට පස්සේ දැන් අපි අනුමාන දැනගත්ත සලායතන නිරෝධය කියන්නේ මොකක්ද? යම් කිසි සංවේදන සම්පන්ත නිරෝධම කියන්නේ මොකද්ද? හේතු ප්‍රධාන කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තා. දැන් ඒ දැනගත් දහම ඥානතෝ පස්සතෝ දකින්න තැනට යන්නට ඕනේ. ඒ දකින්න තැනට යන්න වැඩ පිළිවෙලක් ඕනේ. ඒකට කිව්වා ආයවාරි වට්ටන්නේ කොහොමද ගොමියාරිය ස්ථංග මාර්ගයේ මෙන්න මේ දර්ශනය මුල් කාරණාව කරගෙන මෙන්න මේ වගේ තැනකට යන්න ඕනේ කියන දැක්ම පෙරටුව කරගෙන එතෙන්ට යන්න උපකාරී පිණිස සීලයට පිටන්නේ එතකොට මෙයාගේ සීලය දික්කින්ච අනුපගම්ම සීලව දර්ශනයෙන් යුක්තයි මෙයාගේ සීලය හරිද මොකද මේ වගේ දර්ශනයක් තියෙනවා දකින්න සලායතන නිරෝධය දකින්න හේතුඵල ධම් දකින්න කෙලෙස් මල නැති කෙලෙස් රජ නැති ධම් නැසක් වෙච්ච යන්කින්ච සංදේශන සම්බන්ධ නිරෝධම්ම කියන මේ නිරෝධ දර්ශනය දකින්න ස්පර්ශ ආයතන හය හරහා කියන අධ්‍යක්ෂේම අරගෙන මේ සඳහා කය වචන දෙක සංවර කරගන්නවා කය වචන දෙක සංවර කරගත්තොත් හිත සංවර කරගන්න පහසුයි. හිත සංවර කරගන්න. මොකටද? පෙනෙන දේ තුල බර අඩු කරන්න. දැන් අපි දැක්කනේ දකින වෙලාවේදී පෙනෙන දේ තුල ඇලීලා බැඳිලා ඉන්න කමයි මේ පෙනෙනදී හේතු ප්‍රත්‍ය හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා චෛතසිකෙට ඉඩ දෙන්නේ නැත්තේ. ඒ හින්දා මේ තණ්හාව දුකට හේතුව කියන තණ්හාව තමයි මේක අල්ලලා තියෙන්නේ. අපිට ඇත්ත දකින්න ඉඩ දෙන්නේ නැත්තේ. තණ්හාව අනුමුත් විතරයි තණ්හාව කියන දේ ගොඩ යන හින්දා හින්දා නෙමෙයි. තණ්හාව අනුමුත් විතරයි ඇත්ත දකින්න ඉඩ හදලා දෙන්නේ. ඇත්ත හදාගන්න දැක්කොත් තමයි ඊතර වෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? සීලයක පිළිතලා සමතකම දානකින් හිත වඩමින් විදර්ශනා කරනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්. ඒ කියන්නේ ලෝකයේ හසුරුවලා තියෙන හැම දෙයක්ම ලෝභ දේශ දෙක අඩු වෙන විදිහට නුවණින් බලනවා. ඒකට කියනවා විදර්ශනා කරනවා කියලා. කෙවල දුරවල් රන් රෙදි යාන වාහන ඉදකඩ මිල මුදල් කියන මෙන්න මේ දේවල් වල ඉඳලා මේ හැම දෙයකම රූපකම අඩු කරගන්න ඕනේ. නමුත් හැම අරමුණක් ගානෙම අරමුණක් ගානෙම විදර්ශනා කරන්න කිව්ව කරන්න පුළුවන් නේද? කරන්න බෑ. අපි ඒකට උපාය දෙන්නේ. විශාල කටු සහිත කැලෑවක වනාන්තරයක දැන් කටු ගොඩාක් තියෙන විශාල කැලයක්. කටු ඇදෙන්නේ නැතුව අපිට යන්න ඕනේ. අපි මොකද කරන්නේ? හොඳ තහඩු ටිකක් ග්‍රෑනි ටිකක් ගෙනල්ලා කැලේ ඔක්කොම අතොරනවා. අතොරලා කටු ඇදෙන්නේ නැතුව යන්න හදා ගන්න ඕනවා. බැයිද එහෙම හදාගන්න? පුළුවන්. මුළු කැලේම තියෙන කටු හැම තැනකම ලෑලි හරි ගිනි හරි කොට කැලේ හරි දාලා කටු ටික වහලා කැඩෙන්න පුළුවන්. නමුත් ඕක ලේසි නෑ. ඒ මුළු කැලේක කටුවහනේ. අපි ඉතින් මොකද කරන්නේ? ඒක උපාය කොච්චර කරගෙන ඉන්නේ? අපේ කකුලේ ගහනවා. සර තුනකට ගන්නවා. ඒ කියන්නේ එකම නේද? කටු වෙනින් නැතුව යන්න ක්‍රම දෙකක් තියෙනවා. කැලේ තියෙන කටු ටික වහලා යන්නත් පුළුවන්. කටු වෙන්නේ හොප්පෙලිදී පහසු නෑ කර කර ඉන්නේ. ඒ හින්දා අපි සරප්පු දෙකක් දාගන්න අපේ කකුල විතර කාර්යසාර කරගෙන යනවා. කැලේ කොච්චර කටු තිබුණා නම් සෙලකුර එකට දාගත්තොත් ඒ තුල තියෙන එක නෙමෙයි ඒක ඒ වගේ ලෝකෙ කෙලෙස් ඇති වෙන නිමිති මහා ගොඩයි එකක් එකක් ගන්න විදර්ශනා කරලා කෙලෙස් නැති කරගන්න පුළුවන් නමුත් ඒකේ දේසිනේ අර මහා කැලේ කටු ගොඩක් කරනවා වගේ ඉතින් අපි ශරීර පූජකක් දානවා වගේ අපි අපේ හිත රැක ගන්නවා නැත්තම් මේ ඔක්කොම නිමිති ඔක්කොම නිමිති වල තියෙන කෙලෙස් ටික බැඳිලා තියෙන මුල අල්ලගන්න. මේ ගෙවල් රෝල් රන් රිදී මේල මුදල් ඉඩ කඩන් කියන යම්තා දෙයක තණ්හාව තියෙන්නේ මටයි මගේ දරුමල්ලන්ටයි කියන තැනක. භෞතික දේවල් ඔක්කොම ටික බැඳලා තියෙන්නේ තමන් සහ තමන්ගේ දුවා දරුවෝ නැදේ කියන තැනක. තමන්ගේ දුවදරුවෝ නෑදෑයෝ කියන ටික බැලුවම තමන් කියන තැනක. මට සලක ගන්න මට බැරි කාලෙට අපේ මුඛවට තියෙන ওই ටික. කෙනෙකුට මම කියන තැන ජීවිතයේ සංයෝජනය අතහැරෙනවා නම් දරුවොත් අතහැරලා භෞතික දේත් අතහැරනවා කියන කීදේම වෙනවා. ඒ හින්දා ගෙවල් වල යාන වාහන ඉදකඩ මිල මුදල් මොනතරම් දේවල් වල තණ්හාවක් තිබුණත් කමක් නැහැ. ඒවට උගුරු තණ්හාව තරින්න ඕනේ තමන් කියන තැනයි තමන්ගේ ධර්මවල කියන තැනටයි හම්බ වෙන රූපයක නැත්නම් මේ නාම රූප දෙක විතරක් සවිඥානික කය විතරක් විදර්ශනා කරන්න. විදර්ශනාවට ගන්න සත්‍ය පුද්ගල භාවයට හම්බ වෙන හුම්පටික විතරක් විදර්ශනා කළා නැති. ඒක බුදුජානකගේ සත්‍ය සත්‍යපට්ඨාන පෙරෙන්නේ හැම රූපයක්ම බලන්නේ නැතුව අජත්තං වා කායේ කායානුපස්සී විහෙති කියලා අත්තිමස්මින් කායේ කේසාලෝමන කදත්තා කියලා මේ ශරීරෙන් පෙරෙවුවා. බහිද්ධා වා කායේ කියලා පරසත්තානං වා පරපුද්ගලහනං වා කේසාලෝමන කදත්තා කියලා පෙරෙවුවා. ඔය ධර්මතා දෙපොළේ ඒ කියන්නේ Taman කියන මේ රූපය ගැන හොඳට මෙනෙහි කරන්න මම ඊ කියලා දුන්න විදිහට කුණු කොටස් වශයෙන් මෙනෙහි කරනවා කන බොන ආහාරයෙන් හැදුන කියලා බලනවා කාය අසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මේ කාය සංඥානික වල තියෙන්නේ මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලලා පුද්ගල භාවයෙන් ගෙවා ගන්න මම කියන හැඟීම අඩු කරගන්න බලන්න. දුවා පුතා අයියා අක්කා අම්මා තාත්තා කියන තැනක කනගුණ ආහාරයෙන් හැදුණු රූපයක් ඒ රූපේ තියෙන කොටස් ටිකයි ඒ කය අනුව කරන පවතින සිත සිතුවිලි කියන ධර්මතාව ටිකම පවතින හැටි කියන නාම රූප දෙක බලනවා මේ විදිහට නුවණින් හිත හිත ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමසම්පත් වඩනවා කමඨහනක් වඩමින් මේ විදිහට හිතනවා මේ විදිහට හිතෙන් කමටහනක් වඩනවා. සීලයක පිළිතුරක් තියෙනවා. දැන් මේ සීලයක පිළිතලා ආනාපාන සතිය හෝ දුදුගුණ හෝ අසුදුව හෝ මරණය මෛත්‍රිය කියන කමටහනක් වඩමින් වර්ණක සමතේ මේ නා සත්‍ය පුද්ගලයා කියලා ලෝකයා දකින්න දේ තුල ලෝකයා දකින්න දේට වඩා උද්දී සත්‍ය පුද්ගලයා කියලා තියෙන තැනක තියෙන නාම රූප දෙකක් කියලා විශේෂකින් දකින්න කියනවා විදර්ශනා කියලා. විපස්සනා කියලා. ලෝකයේ දකින්න දෙයට වඩා දැකීම විශිෂ්ටයි. දැකීම ශ්‍රේෂ්ඨයි. දැකීම ඇත්තයි. එතකොට ඔය විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන කරනකොට වෙන්නේ මොකද්ද? විනීය ලෝකේ අභිජ්ජා දුන්නස මේ මම මේගේ දුව පුතා කියන තැනින් තදෝට ඇවිල්ලා තියෙන ගතිය ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා අඩු වෙනවා කෙලෙස් අඩු වෙනකොට තණ්හා උපාදානේ අඩු වෙනකොට මොකද වෙන්නේ අන්න හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා මොකද ඒකට හේතුව කිමුතුන් දන්නවද දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා ජයසික නොවේදී ඇති බවට යෙදෙන්නේ මොකක් නිසාද කියලා උපයෝපාදාන චේතස අදිඨානාභිනිවේස අනුසය කියලා මේ දැසගෙන සිටින එක. ඔබට මම උපමාවක් කියවුවා කර්ණාලිට වැටෙන ඡායාව දිහා බලන්න තිරසංගත සත්‍යාට ඒ ඡායාව අපිට මේ දකින අරමුණ ඉතුරු වෙනවා වගේ ඒ ඡායාව තිරසංගත සත්‍යාට ඉතුරු වෙන්නයි. ඒ තිරසංගත සත්‍යාවේ දකින ඡායාව අපිට නැති වෙන්නත් හේතුව මොකද්ද කියලා බලන්න. කන්නාදීන ඡායාව වැටුනොත් තිරසංගත සත්‍යාට ඒක ඉතුරු වෙනව නේද? එයා හිතනවා නේද? එයා දැකපු සතා හරි කියලා අපහු ඉන්නවා. ඉන්න කෙනෙක් දකින්නවා. මොකද ආපහු ගිහිල්ලා පුරන් දෙන්නේ එහෙමද? ආපහු දැකලා ආපහු ඇවිල්ලා බයින් දෙන්නේ අපි එහෙමද? එතකොට අපිට මේ දැකපු දේවල් දැකපු අය ඉතුරු වෙනා වගේ තිරසංගත සතාට කැඩපතන වගේ ඡායාව ඉතුරු වෙන්නත් අපිට ඉතුරු නොවෙන්නට හේතුව මොකක්ද? හේතුඵල ධර්ම නොදන්න කම නිසා ඡායාව පැත්තට නැඹුරු වෙලා ඡායාව පැත්ත අල්ලගෙන ඉන්න එකයි තිරසංගත කතා කරන්නේ. එහෙම ඡායාව පැත්ත නැඹුරු වෙලා ඉන්නකොට ඒ අරමුණ නිරුද්ධ වුණත් අනතුරුවම හිත අරමුණු කරන දැක්මුද. අර අඟුල තියෙන්නේ ශනික උඩයි. ඒ එතකොට අපිට වෙලා තියෙන්නේ හේතුඵල ධර්ම දන්න හින්දා කන්නාඩියේට රූප බැලුවොත් අපි නැඹුරු වෙලා ඉන්නේ මේ පැත්තට. එහි අල්ලගෙන නැහැ මෙහෙට නැඹුරු වෙලා ඉන්නේ. ඒ හින්දා අර පැත්තේ ඉබේ මත හැරෙනොත් මේ පැත්ත තමයි අපිට අහුවෙන්නේ. මේ අරමුණු දකිනකොට තිරසංගත සතාට කන්නාඩි ඡායාව වුණා වගේ අපි මෙහි යහුවෙලා මෙහි බාහිර අල්ලගෙන බාහිර ඇදිලා බැඳිලා ඉන්නකොට මේ අරමුණ අතහැරෙනවත් එක්කම පෙරපසු මනසින් ශනිකව මේ නිමිත්ත මල්ලගෙන එවිටිනවා කියන එක වෙන එක නවත්තන්න බෑ. ඒක මේ වෙලා තියෙන්නේ. බැරි වෙලා මේ අරමුණ පේනකොට කණ්ණාඩියට වැටෙන ඡායාව වගේ මෙහෙ මෙහෙම පෙවුනට ඔහු ඔය මෙහෙ මෙහෙම පෙනෙන ගතිය තිබුණේ මෙහෙ. බාහිර රතු පාටට පෙවුනාට බාහිර රතු පාට කියන්නේ මේ තියෙන කණ්ණාඩියේ නේද කියලා දකිනවා වගේ අපි කණ්ණාඩියේ රතු පාට කණ්ණාඩියක් දාලා අනේ පිටිය රතු පාටයිනේ කියලා හිතලා හරියයිද? මෙහෙම රතු පාට පිටිය කොහෙන් මෙහෙම පාටක් ලැබුවද දන්නේ නැහැ. බලන්නකො පිටියේ තියෙන රතු පාට හරිය ලස්සනට හදලා කියලා කියනවා ඒ දැන් පතුමෝට කණ්ණාඩියක් දාගෙන. ඉතින් මේ එහෙම එකක් අපි කරන්නේ. එහෙම මෙහෙම රූප සතහනක් උපද්දවාගෙන හරි ලස්සන මිනිස්සෙක් නියප්පා කියනකොට බලන්න මොනතරම් අවිද්‍යාව තුළ ඉන්නේ කියලා. එතකොට අපි මෙහි අල්ලගෙන ඉන්නේ මේ. හතන් වහන්සේලාට මේක අතහැරෙන්නේ මෙහෙම පෙනෙද්දී බාහිරේ පෙන්නේ පේනවා කියලා මෙහි තියෙන චිත්තජයසික ටික නේද මෙහි පේන්නේ කියලා එකක් එන්නේ. එහෙනම් මෙහි අහුවෙලා නැහැ. අතහැරනකොට හේතු නැතිනොට එක නැති වෙනවා කියන දැනකින් නුවණ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න අපි දේශි මෝහයක නෙමෙයි අපිට තේරෙන්නේ. ත්‍රිසංගත සතා මෝඩයි කියන ත්‍රිසංගත සතා දන්නේ නැහැ එයා මෝඩයි කියලා තමන්ගේම ඡායාව රැවටිලා බුරනවා කොටනවා කියලා දන්නේ අපි. අපි මෝඩයි අපි අපේම ඡායාව රැකිරුවලා කියනවා කරනවා කියලා අපි දන්නේ. අපි රැවටිලා. අපි මෝඩයි කියලා කියන දෙයයන්ට. දෙයියෝ එයාගේ මට්ටමට රැවටිලා කියනවා කරනවා කියලා එයා දන්නේ. හරිද? එයාගේ මට්ටමට රැවටිලා එයා කියන්නේ කරන්නේ කියලා දකිනවා ප්‍රශ්නය. ප්‍රශ්නේ එයා ගෝත්‍රීය ප්‍රශ්නේ එයාගේ මට්ටමට රැවටලා කියනවා කරනවා කියලා එයා දන්නේ එයා මොනවද කියලා අරුපු ප්‍රශ්නයක් දෙනවා අරුපු ප්‍රශ්නේ තමන්ගේ මනසේ පුදේ චිත්තචෛතසික දන්තම් ටිකර තමන් රැවටලා කියලා එයා දන්නේ එයා රැවටලා කියලා කියනවා රහතන් වහන්සේට රහතන් වහන්සේට විතරයි තුන් භූමියම රැවටලා කියලා තියෙන්නේ ඒ හින්දා එතන එතන විපාක විඳ ගන්න පුළුවන්කම තියෙන කෙලෙස් ටික තිරසංගත මට්ටමේ කෙලෙස්ෙන් මිදුනහම ඒ මට්ටමේ විපාකණය අපිට. මේ මට්ටමේ තියෙන කෙලෙස් නැති වුණොත් අපිට මනුස්ස මට්ටමේ විපාක නැහැ. මේ භූමියේ හිටියත් එයා මනුස්ස මට්ටමේ අම්මා තාත්තා මිල මුදල් වලින් සතුටු වෙන්නේ නැහැ. එයා ධ්‍යාන සැපයෙන් සතුටු වෙනවා. භ්‍රම ලෝකේ සතුටු වෙන කෙනෙක්ගේ මානසික මට්ටමකින් මේ මේ භූමියේ හිටිය සතුටු වෙන මේ සංයෝජනය ඇතරුවාම එයා භ්‍රමයේ කොගෙම ඉන්නේ. එයා රන් රිදී මුතුගැනි ජෝල්දුරු මේක දකින්නේ මේ තික රළු වෙනසක් කුස්තියක් අහනකොට ඇති වෙන සැපක් ඔය කියන තරගේ නිර්ාමිත ප්‍රීතියනේ උත්සාහයෙන් තොර සැපයෙන් ලෝකය පන්නන යනකම් දවසක් පුරාවට ගිනි අවුල කොටලා කොටලා හම්බ වෙන එකකින් හවස ආච්චියක් කරනවා වගේ ඈ නැත්තම් ප්‍රේන්තියක් බොනවා වගේ ඈ මහ විශාල දුකක් විඳලා මේ චූටි සැපක් විඳිනවා කියලා දකිනවා. බුදුජානක දේශනා කරන කාමයේ කුෂ්ඨකට වගේ කියන කුෂ්ඨේ කහන වෙලාවට පොඩි ආස්වාදයක් කරනවා කහලේ වුණාම තුවාලෙත් වැඩි වෙනවා දැවිල්ල පැය ගන්න. ඒ වගේ ධ්‍යාන සැපේ පේනවා කිසිම වැඩක් පොලක් නොකර ඉන්න කෙනෙක් ළඟට ගෙනල්ලා තේ කෝප්පයක් කැමති ගාලා දීලා නිකම් මෙහෙසක් නැතුව කන කෙනෙක් වගේ. ඉතින් Taman කලුගල් කඩලා වහන්සිදලා පත් වේලා ගාගෙන කන කෙනයි නිකම් වෙනකොට පත් වේලා ගෙවන් දෙන කොටයි ওই දෙකෙන් කවුද කැමති වෙන්නේ? සමහර විටක ඒ නිකම් නින්දර ගෙවන් දෙන බත් වේලා අර දෙන බත්තකටත් වඩා සිය ගුණයකට රහිනවා. රහත් තියෙන උත්සාහයකින් තොරවයි හම්බ වෙන්නේ. රොඩු මොරොඩු ටිකක් ඛණ්ඩ බෑ ඒක ගන්න හම්බ වෙන මුළු දවස පුරාම මහන්සිලා නම් කවුද වෙ දෙකකින් කැමති එකක් තෝරගන්නේ? ආයෙත් හිතලා එනවද කොහොමද කැමති? චක්‍රවර්ති රජ කෙනෙකුට හිතෙන්නේ නැහැ ලින්ගන්නේගේ බත් පාත්‍රය දිහා බලලා මේක මට ඛණ්ඩ තියෙනවා නම් කියලා හිතෙන්නේ නැද්ලු. හිඟන්නේකට තමයි හිතෙන්නේ රජ කෙනෙක්ගේ බත් එක දිහා දැකලා මට මෙහෙම එකක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ ධ්‍යාන වර්ගයට කවදාවත් හිතෙන්නේ නැහැ කියන කාම ලෝකෙ විඳින සැපේ මට තියෙන කියලා හිතෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ මේ ජීවිතයේදී මරණය පස්සේ මේ ජීවිතයේදීම ධ්‍යාන මට්ටමේ සැප ලැබෙනවා මේ මට්ටමේ මනුස්ස මට්ටම කියන කොයි කෙනෙක් නැති වුණා. ඊට පස්සේ මේ භූමියේදී ඒ ධ්‍යාන මට්ටමේ ආයෙත් රැවටෙනවා. දැන් ඒ රැවටීමෙන් හින්දා එයා ඒ මට්ටමේ උපත්තියක් ලබනවා. එතනින්ම ඒ මට්ටම මුලාව දුරු කරගන්න පුළුවන් වුත් එයා අරූප භව මට්ටමටපත් වෙනවා. අරූප ධ්‍යාන මට්ටමටපත් වෙනවා. ආයෙත් ඒක රැවටෙන හින්දා ඒ මට්ටමේ උපදින්නේ. ඒ අරූප මට්ටමේ උපදින චිත්තචෛතසික ටිකේ මුලාව දුරු වුණොත් ඒ තුන් භූමියම මිදුණ වෙනවා. ඉතින් මේ හරි. දැන් මොන මම නිකන් තව අපි කතා කරමු. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ ඇත්තටම මේ සසර ගමන යන්නේ කෙලස් ටිකක් නිසා. මේ කෙලෙසයකට රන් ප්‍රති මුතුනේ කෙවල් දුවල් යානවා ඊටකට මිලමුදල් කියලා නිමිති ටිකක් වෙනවා තියෙන්නේ. වර්ණ සතහ මාත්‍රයක් තුල පුංචි ළමයි හරියට වැඩි සෙල්ලම්බර් කරනවා වගේ එකක් මේ අපි කරන්නේ. පටිඝාපෝ තේජෝ වායයේ සතර මහා ධාතුන් හැදතල අපි ඉස්සරහට එද්දී එක එක නිමිති ප්‍රඥාප්තිතාවන ප්‍රඥාප්තියේ වටිනාකම දාගෙන ඒ වටිනාකම් මත ඇවිල බැඳිලා ඉන්නකොට ඒවේ නිමිති පිටරන. දැන් ලෝකේ කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. මේක සම්පූර්ණ මානසික සිද්ධියක්. මනෝමය සිද්ධියක්. අපිට මේක ඇත්තම වෙලා. ඉතින් කිසිදු වෙහෙසක් අපහසුාවක් නැතුව නීවරණ ධර්ම දුරුණු තියෙන සමාධියම ඔය බොරුව අතහැරෙනවා මේ මායාව අතහැරෙනවා සම්පූර්ණ නිවිල සිසිල්ලිත ජීවිතයකින් ඉන්න පුළුවන් ඒ හින්දා අපි මේ භාවනා කරන්න ඕනේ සිල් ගත්තේ හිත වඩා ගන්න උපකාරී පිණිස ඒ කය වචන දෙක සංවර කරගෙන අපි ආනාපාන සතිය බුදු ගුණ සුභ මරණය ආදී සමත කමඨානක් වඩන්න ඕනේ සමත කමඨානක් වඩමින් නාම රූප ධර්මයේ දර්ශන කරන්න ඕනේ අර මොකද්ද සත්‍ය දුක්ඛ භාවය අඩු වෙන්න දුර වෙන්න මොකද ඒ තුන නිසා නේ ඇලීම් ගැටීම් ඒක නැති වෙන නිසා එතකොට දැන් ඊයේ භාවනා ගැන කතා කළා. අද හවස වගේදී අපි භාවනා කරන හැටි ගැන ඕනම් තව ටිකක් කතා කරමු. මම අනිත්‍ය බලමින් ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා. මොකද දැන් අපි කය ගැන මතක් කළේ මම. මනසට එන අරමුණු පැත්ත බලාගෙන විදර්ශනා කරමින් භාවනා කරන ක්‍රමයක් තියෙනවා. හරිද? මම ඒවා හොයලා කියලා දෙන්නම්. ආනාපාන සතිය වඩමින් අනිච්ඡන් පස්සේ අසල ස්ථානයේ සික්කති අනිච්ඡන් පස්සේ පස්සේ ස්ථානයේ සික්කති කියලා ක්‍රම තියෙනවා. හරිද? ඒව ගැන හවසනම වඩන ක්‍රම කියලා දෙන්නම්. දැනට ඊ අපි කතා වගේ ආනාපාන සති භාවනාව ටිකක් කරන්න. දැන් ධාරය ගලව ගිලම්පට ටිකක් අරගෙන ඊට පස්සේ පැය භාගයක් විතර භාවනා කරන්න ඕනේ ප්‍රහාරයන්කම් 10 මාසයක දිනපත් අරගෙන 10 මාසයක කොළහලකම් භාවනා කරන්න භාවනා කරලා මේ දිනපත් වලට විනාඩි 10 15ක් විතර යනවා. කමන්නේ. එමනම් කටිකටම කතා කරන විදිහට අපහසුයි ලොම්මයි මේ කටයුතු කරන්නේ. ගිලන්පසට වෙන දායක දෙනවා මේකම අනිත් ප්‍රමාණව කරගන්න ගිලන්පස නිකන් භාවනා කරලා ඊට පස්සේ ගිලන්පස ආවම ගිලන්පස ටික අරගන්න මම එකට විතර ඉන්නේ කොහොමද ප්‍රශ්න ගැටළු ලියලා තියන්න ආවම මේ ප්‍රශ්න ගැටළුට උත්තර දෙමු භාවනා සම්බන්ධව අපි කතා කරමු තව මොනවද කියනවද දැනට භාවනා සම්බන්ධව මොනවද දැනගන්න ඕනේ මොනවද තියෙද කතාවේ ආනාපාන සතිය වඩන හැටි ඉන්නේ කිව්ව මතකයි නේද? සති නිමිති තියාගෙන සීයෙන් සස්නාසස් භාවනාව කරන්න. ඊට පස්සේ නාම රූප ධර්ම බලන හැටි